සෞම්‍ය සන්ධ්‍යාවක ආරම්භයේ ඉල්පුර පසළොස්වක පොහෝදා සේත පූජා සචීවී වැඩසටහනට සමගාමී ඉරිදා සිට්නෙත් අසපුව ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි අප මේ මොහොතේ සූදානම් වන්නේ. ඒ සඳහා අදත් සුපුරුදු විදිහටම ගෞරව නමස්කාර පූරක චේතනාවෙන් හැරියුම් කරන්නට යෙදුණා. බෙලිහුල් ඔය සීල සමාහිතාරණ්‍ය සේනාසන වාසී පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට උන්වහන්සේ බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාභිමුඛ චේතනාවෙන් මේල්පුර 15ක පොහොදා ධර්මය ලොවට ප්‍රචාරණය සඳහා 69ක් පිටත්ව ගිය සම්බුද්ධ ඉතිහාසයේ ගුණසුවද විහිදෙන මොහොතේදී සිහිපත් කරමින් උන්වහන්සේව පිළිගනිමින් අද ධර්මානුශාසනාව වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු साधु साधु साधु समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදම් ධම්ම ශවන කාලෝ අයං භදන්තා ධම්ම ශවන කාලෝ අයං භදන්තා ධම්ම ශවන කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධෝපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරි ගෝතමස්ස පිරිසිදු සිල්කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහි කත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාරසෝතේසු සේතෝපමස්ස දෝසප්පවාහේසු මේඝෝපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහඳුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලොටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාටිතස්ස උඤ්ඤෝ භූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු තිත්තෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවේයි සුවඳක් සේමා දම් රස දන වයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහා සංගරුවනට පිනිපා වේවා සාධු සාධු සාධු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 විමංසකේන භික්ඛවේ භික්ඛුනා පරස්ස චේතෝ පරියායං අජානන්තේන තථාගතේ සමන්නේසනා කාතබ්බා සම්මා සම්බුද්ධෝ වානෝවා ඉති විඤ්ඤාණායාති අතිපෝජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකයක් අනන්ත ගුණ සුවඳින් සනහාලෝ ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හද අරණ සිසාරාහමායන මද පවනක් සදිසි ශාන්ත අමා ධර්මයෙන් ඔබේ හදවත ආලෝකමත් කරගන්නයි සෝදානම් වෙන්නේ අද ඉල්මස පුන් පොහෝ දවසේ පුරහඳ මඩල උදා වීගෙන එන මොහොතේ තුන් ලෝකයක් දහම් සුවයෙන් සුවපත් කළ බුදුරජාණන් වහන්සේගේ පුරහඳ මඩල පරයන ඒ අසිරිමත් මුව මඩල සිහිපත් වෙනවා දේවරම් වනාරණේ අද වගේ දවසක මහා රහතන් වහන්සේලා පිරිවරාගෙන ශාන්ත අමා ධර්මයේ දේශනා කරමින් සිසිල් සඳ එළියේ වැඩ හිටපු හැටි සිහිපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ නිසා අපි හැම දෙනාටම ලැබුණ රැකවරණය නොසිතිය හැකි තරම් මහා පුදුම රැකවරණයක් බුදුරජාණන් වහන්සේ නොවන්නට ඔබට මට මේ උතුම් බණ පදය ඇහෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ නිසාමයි එහි මේ අන්ධකාරයේ ඇවිද ගිය අපට සැබෑ විමුක්ති මාවත මුණ ගැසුනේ බුදුරජාණන් වහන්සේ නිසාමයි මේ ලෝකේ සත්පුරුෂයන්ගෙන් පිරී ගියේ භාග්‍යවතුන් වහන්සේ තමයි කසාවතේ සුවඳ කසාවතේ බලය දෙවි මිනිසුන්ගේ හදවත් වලට දැනෙනසේ පෙන්වා දී වදාලේ භාග්‍යවතුන් වහන්සේ සබවින්ම දේවාති දේව වෙමින් භ්‍රක්‍මාති භ්‍රක්‍ම වෙමින් මේ මහ පොළවේ කිසිදාක වෙනස් නොවන මහා ගුණ භාරය දරමින් තුන් ලෝකයක් ප්‍රබුද්ධ කළ දම් ආනන්දයෙන් දසදිග පැතිරී ගිය මහා කරුණා ජාලය අසරණ සතුන් වෙත යොමු කරලා සඳ වතුරක් වගේ මෙත්තම ධාරාවන් ඔවුන්ගේ හදවත් වලට ඉසිමින් බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ සදා නොමියෙන සදා නොනිමෙන දහම් ජීවයක් මේ ලෝ සතුන්ට පින්වතුනි ඒ උතුම් දහම් ජීවය දහම් සරණ ලබන්නට අදවන් පුන් පොහෝ දවසක ඔබට වාසනාව ලැබෙනවා බුදුරජාණන් වහන්සේ එදා දේවරම් වනාරණේ සිපතන මිගදායේ පූර්වාරාම මහ විහාරේ කපිලවස්තු පුරනුවර නිග්‍රෝධාරාමේ වැඩ ඉඳිමින් වදාළ මහා ගම්භීර ධර්මය එක්කම පදයක් නමුත් සිත පහදවාගෙන සිහිපත් කරනවා නම් ඒ මොහොතේ හදවතට දැනෙන්නේ පුදුමාකාර සුවයක් බුදුරජාණන් වහන්සේගේ ගුණය තරම් හදවතට වෙන අමා මිහිරක් නැහැ ලෝකෙ බොහෝ දෙනා නිස්කාරුණික වෙද්දී ලෝකෙ බොහෝ දෙනා සරාගීන් වෙද්දී සදෝෂීන් සමෝහීන් බවට පත් වෙද්දී ඒ භාග්‍යවතුන් වහන්සේ විරාගී වූ මෛත්‍රියෙන් පිරී ගිය ප්‍රඥාවෙන් එකලු වූ හදමඩල දරමින් වැඩ හිටපු හැටි සිහිපත් කරන්න ඔබට මේ ලෝකේ සැබෑම කරුණාවක් දක්වන ලද්දේ කවුරුන්ද කියලා ඇහුවොත් ඔබ දෑත නලලේ තබා ප්‍රකාශ කරන්න මා සරණ ගිය බුදුරජාණන් වහන්සේමයි මට ඒ මහා කරුණාව නොසෙල් වෙන කරුණාව නොවෙනස් වෙන කරුණාව දක්වා වදාලේ කියලා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ඒ සිරිපාපියුම් અભියස අප සියලු දෙනාගේම උත්තමාංග নমස්කාරය වේවා. සදාභාවී ගුණානන්දය තුන් ලොව පොබයෝ දම් ආනන්දය සිරි ගෞතම බුදු කරුණානන්දය දස දිග පැතිරි ලොව සුවපත් විය සඳ වතුරක් වන් මෙත් නම ධාරා දිවුරම් අරණින් දස දිග නැගුණා රජසිටු මැතිවරු සාධු කිය කියා සිරිපා සිඹ සිඹ සැනසුම් ලැබුවා බඹසර පතුරා දහම් දෙසන විට මහනිල් මල් සුවඳයි සිරිමුව ගැබ දෙවියෝ අහසේ මල් වරුසා වස්සන අන්න බලන් බුදු සමිඳුගේ ලස්සන අනප්පකප්පං සම්බෝධි චිත්තං පරිපාචයන්තෝ අනේක දුක්ඛං අවින්දි සත්තේසු කරුණාය මානෝ නමෝ මහාවීර මුනිවරස්ස සාධු සාධු සාධු පින්වතුන්ලාට අද මේ උතුම් පුන් පොහෝ දවසේ සිත්නෙත් අසපුවෙන් නැහෙන මේ උතුම් ධර්මය දානයක් ලෙස ලබා දෙන්නේ බදුල්ල කැප්පෙටි පොළ පාර අංක 182 න් 4 නිවසේ පදිංචි SWL වතුකාර මහත්මයා ආර්.එම්. රෝහිණී රාජපක්ෂ මහත්මිය සහ ඩබ්ලිව්.එම්. බේබිනෝනා මෑණියන් කියන පින්වත් පිරිස විසින් හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම දාණය හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ උතුම් ධර්ම දේශනාව තුලින් ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය පිළිබඳව කරුණු ස්වල්පයක් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගන්න සිත නිවා ගැනීම පිණිස හමා එන මද පවනක් සදිසිබ ඒ බුදු ගුණයේ සුවය විඳ ගන්න මේ මොහොතේ හැමදෙනාම සිත පහදවා ගන්න දවසක් දා ඒ භාග්‍යවත් වූ අරහත් වූ ධර්මරාජ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දේවරම් වනාරණේ වැඩ සිටියේදී බුදු සිරිපා භියස උතුම් ශ්‍රී සදහම් ශ්‍රවණය කිරීම පිණිස ඒ ඒ දිසාවෙන් රැස් වෙලා හිටපු සිව්වනක් පිරිස ආමන්ත්‍රණය කරමින් වදාරනවා විමංශකේන භික්කවේ භික්ඛුනා පරස්ස චේතෝ පරියායං අජානන්තේන තථාගතේ සමන්නේසනා කාතබ්බා සම්මා සම්බුද්ධෝ වා නොවා ඉති විඥානාය භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි නුඹලාට අන් අයගේ සිත් දෙස බලන්නට හැකි නුවණක් නැත්නම් නුඹලාට අන් අයගේ සිත් කියවන්නට බැරි නම් නුඹලා මෙන්න මෙහෙම විමසන්න කොහොමද ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැබවින්ම සම්මා සම්බුද්ධයි කියන්නේ ඇත්තක්ද සැබවින්ම අරහං ගුණ බලය ධරනවා කියන්නේ ඇත්තක්ද කියන මෙන්න මේ කාරණය නුවණින් විමසන්න කියලා ශ්‍රාවකයන්ට අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ අනකොට වදාරෙනවා තමන් වහන්සේ ගැනම විමසන්න කියලා. බලන්න මේ ලෝකේ මොන ශාස්ත්‍රෝන් වහන්සේද එබඳු නිදහසක් ශ්‍රාවකයන්ට ලබා දුන්නේ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ තරම් නිදහසක් ශ්‍රාවකයන්ට ලබා දුන්නා නුවණැතියන්ට මේ ධර්ම පරයාය උනත් ප්‍රමාණවත් බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය ගැන සිත පහදවාගෙන ඒ උතුම් සදහම් සරණ ගොස් මහා සංගරුවනේ සිසිලස සෙවන ලබා ධර්මාවබෝධයෙන් සැනසෙන්න බුදුරජාණන් වහන්සේ මේ කුමක්ද කරන්නේ සැබවින්ම පවාරණයක් පැවරීමක් නුඹලා මාගෙන විමසන්න මහණෙනි නුඹලා මගේ ජීවිතය අතුලාන්තය දෙස හැකි පමණින් බලන්න සැබවින්ම මේ ශාස්ත්‍රෝන් වහන්සේ සම්මා සම්බුද්ධයිද අරහං ගුණ බලයෙන් යුක්තයිද මේ කියන ගුණ මේ උතුමන් වහන්සේගේ ජීවිතයේ තියෙනවද කියලා මහණෙනි නුඹලා විමසා බලන්න නුඹලාට අන් අයගේ සිත් කියවීමේ අභිඥා ඥාන ශක්තිය නැත්නම් මේ ශාස්ත්‍රෝන් වහන්සේ ගැන විමසා බලන්න. ඒ නුඹලාට බොහෝ කලක් හිතසුව පිණිස හේතු වෙනවා. ඒ වෙලාවේ ඒ අසා සිටපු මහා රහතන් වහන්සේලා ප්‍රකාශ කරනවා භගවම් මූලකානෝ භන්තේ ධම්මා භගවන්නෙත්තිකා භගවම් පටිසරණා ස්වාමීනි මේ උතුම් ධර්මය බුදුරජාණන් වහන්සේගේ හදවතින් උපදින්නේ භාග්‍යවතුන් වහන්සේමයි මේ ධර්මයේ ස්වාමීවරයා භාග්‍යවතුන් වහන්සේමයි ධර්මරාජයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි මේ පාරිශුද්ධ ධර්මය මේ ලෝකෙට මතුවෙන්නේ සාධු අතමං භන්තේ භගවන්තං ඒව පටිභාතු ඒ තස්ස භාසි තස්ස අත්හෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේම ඔය කෙටියෙන් කියා දුන් බුදු වදනේ විස්තරාර්ථය අපට කියා දෙනසේක්වා කියලා වික්ෂෝන් වහන්සේලා ආරාධනා කළා. අන්නේ මොහොතේ බුදුරජාණන් වහන්සේ અભීත සිංහනාදයක් පවත්වනවා. ඒ සිංහනාදය කුමක්ද? තථාගතයන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතයේ පවතින කිසිදාක වෙනස් නොවන මහා ගුණය පිළිබඳව තාදී ගුණය පිළිබඳ විරාගී ගුණය නික්ලේශී ගුණය අකම්පිත ගුණය ගැනයි මේ ධර්ම පරයායේදී ඒ භාග්‍යවතුන් වහන්සේ සීහනාද පවත්වමින් ලෝ සතුන්ට පෙන්වා වදාරන්නේ තේනහි භික්කවේ සුනාත්හ සාධුකං මනසිකරෝත මහණෙනි එනම් මා මේ කියා දෙන ධර්ම පරයාය මනාම ශ්‍රවණය කරලා සික්ඛී දරා ගන්න මා නුඹලාට අනුකම්පාවෙන් දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා විමංශකේන භික්කවේ භික්ඛුනා පරස්ස චේතෝ පරයායන් අජානන්තේන ද්විස සු ධම්මේසු තථාගතෝ සමන්නේසි තබ්බෝ චක්ඛෝ සෝත විඤ්ඤේයේසු ධම්මේසු මහණෙනි ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය විමසන්නා වූ යම් භික්ෂුවක් වේනම් ඒ භික්ෂුව චක්කු විඤ්ඤය ධර්මයන්ගෙනුත් සෝත විඤ්ඤය ධර්මයන්ගෙනුත් ඒ බුදුරජාණන් වහන්සේ විමසන්න වෙනත් විදියකින් කිව්වොතින් බුදුරජාණන් වහන්සේගේ කාය සමාචාරය භාග්‍යවතුන් වහන්සේ කය හසුරවන්නේ කොහොමද කියලා හොඳින් බලන්න බුදුරජාණන් වහන්සේ දෙස භාග්‍යවතුන් වහන්සේගේ වචනය කොහොමද භාග්‍යවතුන් වහන්සේ හසුරවන්නේ කියලා වචනය දෙස බලන්න චක්කු විඤ්ඤය ධම්ම කියලා කිව්වේ ඇසෙන් දැකලා අවබෝධ කරගනු ලබන කාරණා සෝත විඤ්ඤය ධම්මා කියලා කිව්වේ කනෙන් අසා අවබෝධ කරගන්නා කාරණා. බුදුරජාණන් වහන්සේ දෙස යම් කිසි කෙනෙක් දැසියේ කඩතුරා විවර කරලා බලනකොට භාග්‍යවතුන් වහන්සේ වඩින හැටි, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා හැටි, සැතපෙන හැටි ධර්ම දේශනා කරන හැටි දන් වළඳන හැටි ඒ ආශ්චර්යමත් ජීවිතයේ සෑම නිමේෂයක්ම දැක ගන්න ලැබෙනවා නුවණින් බලන කෙනෙකුට ඒ අවස්ථාව එදා පින් ඇති දෙවි මිනිසුන්ට දඹදිව තලය තුල උරුම වුණා ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලින් පිට වෙන වචන දෙස හොඳින් අසාගෙන සිටියොත් කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ හද ගැබ ඇතුලේ පවතින උතුරා පැන නගින කරුණාව කොහොම එකක්ද කියලා යාන්තමින් හෝ දැනගන්නට ලැබෙනවා. ඉතින් එනිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මහණෙනි නුඹලා නුඹලාගේ දැස විවර කර මාගේ ජීවිතයේ දෙස බලන්න නුඹලාගේ සවන් යොමු කර මා වදාරන ශ්‍රී සද්ධර්මයට අවධානය යොමු කරන්න එවිට නුඹලාට බුදුරජාණන් වහන්සේ ගැන යම් අදහසක් ඇති කරගන්න ලැබේවි මේ විදියට වදාරලා බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා යතෝනම් සමන්නේස මානෝ ඒවං ජානාති මා ගැන යම් කිසි කෙනෙක් නුවණින් විමසනවා නම් ඇස් දෙකෙන් බලලා මගේ වචනයට කන් දෙකෙන් සවන් දීලා විමසනකොට ඔහුට දැනගන්නට ලැබේවි කුමක්ද? "යේ සංකලිතා චක්ඛුසෝත විඤ්ඤයා ධම්මා නතේ තථාගතස සංවිජ්ජන්තේති." ඔවුන්ට දැක ගන්න ලැබෙනවා කිලිටි වූ චක්ඛුසෝත විඤ්ඤයේ ධර්ම තථාගතයන් වහන්සේගේ ජීවිතයේ දැක ගන්න ලැබෙන්නේ නැහැ. කිඩුටු වූ කාය කර්ම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් කාටවත් දැක ගන්න ලැබෙන්නේ ඇයි ඒ බඳු කර්ම තථාගතයන් වහන්සේගෙන් සිද්ධ නොවන නිසා ඒ වගේම අපිරිසිදු වූ වචන බුදුසිරි මොහමඩලින් කිසිදාක පිටවන්නේ නැහැ ඒ බඳු වචන හටගන්නට තථාගත හදවතේ ඉඩක් නැහැ සියලු කෙලසුන් ප්‍රහාණය වූ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි එහෙම දැකගෙන එතනිනුත් නතර නොවි තතෝනං උත්තරින් සමන්නේපති තවදුරටත් විමසන්න යේ වීති මිස්සා චක්ඛු සෝත විඤ්ඤයා ධම්මා සංවිජ්ජන්ති වා තේ තථාගතස්සනෝ වාති නැමතත් විමසන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ යහපත් වූද අයහපත් වූද කාය කර්ම මිශ්‍ර වශයෙන් සිදු වෙනවද යහපත් වූත් අයහපත් වූත් වචී කර්ම මිශ්‍ර වශයෙන් සිද්ධ වෙනවද නැත්නම් බුදුරජාණන් වහන්සේ ශරීරය හසුරුවලා යහපත් දේත් අයහපත් දේත් කරන වද භාග්‍යවතුන් වහන්සේගේ වචනයේ වාග් සොචරිතයත් වාග් දුස්චරිතය කියන දෙකම තියෙනවද කියලා මෙන්න මෙහෙම විමසන්න. තමේනම් සමන්නේ සමානෝ එවං ජානාති. එහෙම විමසනකොට ඒ ශ්‍රාවකයාට දැක ගන්න ලැබෙනවා "යේ වීති මිස්සා චක්ඛුසෝත විඤ්ඤයා ධම්මා නතේ තථාගතස සංවිජ්ජන්තේති" බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතේ එබඳු අපිරිසුදු කාය කර්ම නැහැ. එබඳු මිශ්‍ර කාය කර්ම නැහැ. ඒකාන්ත පරිශුද්ධයි තථාගතයන් වහන්සේගේ හද මඩලින් කරුණාවෙන් මතුවන වදන්වල ඒ තරමින් පාරිශුද්ධයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය හසුරුවන ආකාරය මේ ලෝකේ මිනිස්සෙකුට තබා දෙවියෙකුටවත් ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතේ කිසිඳු වැරැද්දක් හොයන්නට බෑ කිසිඳු අඩුපාඩුවක් හොයන්නට බෑ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ හිටපු කාලේ උත්තර කියන තරුණ කුමාරයා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ලාමක වූ කාය කර්මයක් ලාමක වචී කර්මයක් තියෙනවද කියලා මාස ගණනාවක් පිටුපසින් ගමන් කරමින් විමසුවා සෑම ඉරියව්වක්ම නිරීක්ෂණය කළා නමුත් ඒ උත්තර තරුණයා අවසානයේ ප්‍රකාශ කරනවා තාදිසෝවසෝ සමනෝ ගෝතමෝ ඒ බුදුරජාණන් වහන්සේ ගැන අපි යම් බඳු ශ්‍රවණයක් ඇසීමක් සිද්ධ කළා නම් මේ මේ ගුණයන්ගෙන් මේ භාග්‍යවතුන් වහන්සේ යුක්තයි කියලා ඒ ගුණ ඒ විදිහටම බුදුරජාණන් වහන්සේගේ තියෙනවා අපිරිසිදු වූ කාය වාක් කර්මයක් අංශු මාත්‍ර වශයෙන්වත් දැක ගන්නට නම් ලැබෙන්නේ නැහැ කියලා ඔහු ප්‍රකාශ කළා. සැබවින්ම ඒ උත්තර තරුණයා කියන්නේ මිනිස් ලෝකයේ ඉන්න මිනිස්සේ බුදුරජාණන් වහන්සේගේ අඩුපාඩු හෙව්වේ මිනිස්සු විතරක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේගේ අඩුපාඩු වැඩිපුරම හොයපු කෙනා පුරා අවුරුදු 7ක් එක දිගට පදානුපදිකව තථාගතයන් වහන්සේගේ පුංචි හරි වැරද්දක් තිබුණොතින් ඒ වැරද්දෙන් තථාගතයන් වහන්සේට නිග්‍රහ කරනවා කියලා පාපී මාරයා යම් දිනක භාග්‍යවතුන් වහන්සේ ඇසල සඳේ සිසිල් සෙවණේදී මහා විනිස්ක්‍රමණය සිද්ධ කරලා රජමාලිගාවෙන් පිටතට වැඩම කළා නම් තපෝ වනයේට වැඩියා නම් අන්න ඒ මොහොතේ පටන් ලෝතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙලා හරියටම අවුරුද්දක් යනකම් තථාගතයන් වහන්සේගේ පිටුපසින් ආවා පුංචි හරි වැරද්දක් තියෙනවද කියලා බලන්න සතස්ස විතක්ක මත්තම්පි අකුසලම් පස්සෙසාමි තත් භේවනං මුද්ධනි පහරිත්වා පක්කමිස්සාමි මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ අංශු මාත්‍ර වැරද්දක් සිතුවිලි මාත්‍රයකින් පාප විතරකයක් ඇති වුණොත් ඔහුගේ හිස මුදුනට පහර දීලා පලා යවනවා කියලයි මාරයා පිටුපසින් ආවි සෝ ධම්මස්සානි අදිස්වා බුද්ධ භූතම්පි ඒකං වස්සං අනුබන්දිත්වා කිංචි වජ්ජං අපස්සන්තෝ ගමන සමයේ වන්දිත්වා අවුරුදු 6ක් පදානුපදිකව ලොහු බැඳලා අවසානයේ බුදුරජාණන් වහන්සේ අතහැරලා භාග්‍යවතුන් වහන්සේගේ වරදක් හොයාගන්නට බැරුව භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන් වෙලා යනකොට මාරයා බුදු සිරිපා වන්දනා කරන්නේ කොහොමද? මහා වීර මහා පුඤ්ඤං ඉද්ධියා යසසා ජලං සම්බ වේර භයාතීතං පාදේ වන්දාමි ගෝතම ගෞතම බුදුරජාණෙනි මහා වීරයන් වහන්ස මහා පිණ තීර්ධියති උතුමන් වහන්ස භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන් අභිභවනය කළා. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතේ කිසිදු වරදක් හොයන්න කිසිවෙකුටත් බෑ. එනිසාම ඔය සිරිපා වන්දනා කරනවා කියලා. මාරයා පවා අවසානයේ බුදු සිරිපා වන්දනා කරපු හැටි සැබවින්ම ආශ්චර්යමත්. එවන් ශාස්ත්‍රූවරයෙකුගේ වරදක් හොයන්න මේ ලෝකෙ කිසිවෙකුටත් බෑ එසේ වුවද බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් පවාරණය කරනවා පවරනවා මේ ලෝකෙ මහණෙනි නුඹලා නුවණින් විමසද්දී මගේ ජීවිතේ යම් වරදක් පේනවද මගේ කාය කර්ම අපිරිසුදුයි කියලා තේරෙනවද මගේ වචී කර්ම අපිරිසුදුයි කියලා හැම වැටහෙනවද මෙන්න මෙහෙම විමසනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා කවදාකවත් තථාගතයන් වහන්සේගේ ජීවිතයේ එබඳු ලාමක හැසිරීමක් දැක ගන්න ලැබෙන්නේ නැහැ අකුසල කාය කර්ම වචී කර්ම දැක ගන්න ලැබෙන්නේත් නැහැ කුසල කුසල මිශ්‍ර වූ කාය කර්ම වචී කර්ම දැක ගන්න ලැබෙන්නේත් නැහැ නැවතත් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා යතෝනං සමන්නේ සමානෝ එවං ජානාති යමෙක් බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය ගැන විමසද්දී ඒ භික්ෂුවට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ කිසිඳු අඩුපාඩුවක් පාපයක් අකුසලයක් පෙනෙන්නේ නැහැ නමුත් ඔහු තවදුරටත් විමසන්නට කටයුතු කරනවා නම් තතෝනං උත්තරින් සමන්නේ සති ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ අවසරය ලබා දෙනවා. "යේ වෝදාතා චක්ඛුසෝත විඤ්ඤයා ධම්මා සංවිජ්ජಂತಿ වාතේ තථාගතස්ස නොවාති. නැවත බලන්න කියනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පිරිසිදු වූ කුසල සහගත වූ පාරිශුද්ධ වූ කාය කර්මයන් තියෙනවද? වචී කර්මයන් තියෙනවද? වෙනත් විදියකින් කිව්වොත් බුදුරජාණන් වහන්සේට උසස් වූ කාය සුචරිතයක් තියෙනවද? වචී සුචරිතයක් තියෙනවද? තමේනම් සමන්නේ සමානෝ ඒවං ජානාති. ආන්න විමසනකොට පේනවා ඒ වෝදාතා චක්කුසෝත විඤ්ඤයා ධම්මා සංවිජ්ජන්ති තේ තථාගතස්ස මේ ලෝකෙ පිරිසිදු යයි සම්මත යම් කාය කර්මයක් වේනම් ඒ අතිපාරිශුද්ධ කාය කර්ම සියල්ලම තථාගතයන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතේ පිටලා තියෙනවා මේ ලෝකෙ පිරිසිදු යයි සම්මත වචී කර්මයක් වේනම් ඒ පාරිශුද්ධ අතිපාරිශුද්ධ වචී කර්ම තථාගත හදමඩලෙන් මතුවෙනවා මේක දැක ගන්න ලැබෙනවා ඔහු එසේ විමසමින් එතනින්ද නතර නොවේ තවදුරටත් විමසන්නට බුදුරජාණන් වහන්සේ අවසරය ලබා දෙනවා. තතෝනං උත්තරින් සමන්නේසති. කොහොමද නැවතත් විමසන්නේ? දීඝරත්තං සමාපන්නෝ අයමායස්මා ීමං කුසලං ධම්මං උදාහු ඉත්තර සමාපන්නෝති. මේ බුදුරජාණන් වහන්සේ මේ කුසල් දහම් සමාදන් වුණේ අද ඊයේද? එහෙම නැත්නම් බොහෝ කාලයකට පෙර සිටද මේ කුසල් දහම් සමාදන් වුණේ. මේ වගේ පිරිසුදු කාය කර්ම වලින් වචී කර්ම වලින් ආශ්චර්යමත් ජීවිතයෙන් යුතුව මේ මහ පොළවේ එහි මේ අත වැඩම කරමින් අපමණ දෙවි මිනිසුන්ගේ දුක්ගිනි නිවාලන්නට කටයුතු කළේ අද විතරක්ද එහෙම විමසනකොට ඒ ශ්‍රාවකයාට දැක ගන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ ඒ ආශ්චර්යමත් ඇවතුම් පැවතුම් අද විතරක් නෙමෙයි ජාති ජාති ඉතිහාසයේ පැවතුණා තමේනම් සමන්නේස මානෝ එවං ජානාති විමසන කෙනාට වැටහෙනවා දීඝරත්තං සමාපන්නෝ අයමායස්මායි මං කුසලං ධම්මං නායමායස්මා ඉතර සමාපන්නෝති මේ උතුම් බුදුරජාණන් වහන්සේ මේ පිරිසිදු ජීවිතයට පත් උනේ අදෙයියේ නෙමෙයි කියලා නුවණින් විමසද්දී වැටහෙනවා බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මොන්න තරම්නම් හිතානුකම්පිත ශාස්ත්‍රවරයෙක්ද මොන තරම්නම් અભීත ශාස්ත්‍රවරයෙක්ද ලෝකේ කාටද මේ විදිහට තමන්ගේ ජීවිතය ගැන දෙවියන්ට බ්‍රහ්මයන්ට ඇසෙනසේ ප්‍රකාශ කරන්න පුළුවන් මිනිස්සෙකුට නොපෙනෙන වැරදි තියෙන්න පුළුවන් කෙනෙකුගේ ජීවිතේ. හැබැයි දෙවියෙකුට නොපෙනෙන වැරදි, බ්‍රහ්මියෙකුට නොපෙනෙන වැරදි හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අන් අයගේ සිත් කියවන්න පුළුවන් 이르දිජ හැකියාවක් තියෙන දෙවියන්ට පවා බ්‍රහ්මයන්ට පවා සම්බුද්ධ ජීවිතයේ කිසිඳු තැනක ප්‍රමාද දෝෂයක් කිසිඳු තැනක ලාමක අකුසල විතරකයක් හටගත්තා කියලා පෙන්වන්න බෑ මේ ජීවිතේ විතරක් නෙමෙයි ಜಾති ಜಾති පාරමිතා පුරපු ඈත සංසාරයේ පවා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිසිදු ජීවිත ගත කරපු හැටි මේ උත්තම ධර්මයේ තුරු ගන්වා වදාරනවා මට මතක් වෙනවා අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙර ජීවිතයක ගන්ධාර රට රජතුමා වෙලා ඉපදිලා ඒ හැම සැපයක්ම අතහැර දාලා විදේහ රටේ රජතුමාත් සමග රජමැදුරෙන් සමුගෙන තපෝ වනයේට වැඩම කරලා ජීවිත කාලයක් පිරිසිදු වූ භ්‍රමචර්යාව ධ්‍යාන භාවනා පුරුදු කරපු ජීවිතය ඒ ජීවිතයක දවසක් ඒ අපමහා බෝසත් රජතුමා හිමාල පර්වතයේ ඉඳලා සමීපයේ තියෙන එක්තරා ග්‍රාමයකට පින්ඩපාත වඩිනවා. පින්ඩපාත වඩිනකොට ඒ ගමේ මිනිසුන්ට ලුණු ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. මුහුද බොහෝම ඈත නිසා කලාතුරකින් තමයි ලුණු ලැබෙන්නේ. ගමේ මිනිස්සු බොහෝ සෙයින් අනුභව කරන්නේ ලුණු නැතුව. ඉතින් දවසක් දා අප මහා බෝසතාණන් වහන්සේට කැඳ වළඳන වෙලාවේ ඒ ගමේ මිනිස්සු ලුණු ටිකක් පූජා කරනවා. ඒ ලුණු ටික අප මහා බෝසතාණන් වහන්සේ මිත්‍ර වූ විදේහ රජතුමාටත් නැත්නම් විදේහ තාපසතුමාටත් ලබා දීලා කැඳ ටික බලන් දෙනවා. විදේහ තාපසතුමා තමන්ට ලැබිච්ච ලුණු වලින් කොටසක් තැන්පත් කරලා තබලා නැවත දවසක කැඳ වළඳනකොට ඒ ලුණු ටික අරගෙන අප මහා බෝසත් ගන්ධාර තාපසතුමාට පූජා කරනවා. ඒ තාපසතුමා ප්‍රතික්ෂේප කරනවා. හිත්වා ගාම සහස්සානි පරිපුන්නානි සෝලස කොට්ඨාගාරානි පීතානි sannidhin දානි කුබ්බසී කියලා සිරිමෝ මඩලින් වදාරනවා. අපි රට රාජ්‍යන් අත්හැර දාලා මහා ඉසුරුමත් බබක් අත්හැර දාලයි මේ තපස් ජීවිතයට ආවේ. එහෙම ආපු අප ලුණු ටිකක් හෝ හෙට දවසේ ප්‍රයෝජනෙ පිණිස කියලා තැන්පත් කරනවා නම් ඒ තැන්පත් කිරීම පැවිද්දෝ හැටියට අපට ගැලපෙන්නේ නැහැ කියලා එදා අප මහා බෝසතාණන් වහන්සේ දේශනා කළා බලන්න ඈත සංසාරයේ දවසක පවා ඒ ආශ්චර්යමත් ජීවිතය මොනතරම්නම් පිරිසිදුයිද ලුණු සල්පයක් හෙට දවසේ ප්‍රයෝජනයට තබා ගැනීම ඇති වරද කුමක්ද? නමුත් තාපසවරයෙක් හැටියට පවා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේදා ඒ තරම් පිරිසිදු කාය වාග් මනෝ කර්ම වලින් යුක්ත වුණා නම් මේ උත්තම සම්බුද්ධ ජීවිතයේ මොන්න තරම්නම් ජීවිතේ පිරිසිදු වෙන්නට ඇතිද? එහෙම හිතනකොට අපේ හදවත් සහන් හැඟුමකින් බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිරී යන හැටි සැබවින්ම ඔබට අත්විඳ ගන්න පුළුවන්. අද වගේ පුන් බොහෝ දවසක බුදු ගුණයේ සුවඳ යම් හදවතකට දැනෙනවා නම් එයා මේ මහ පොළවේ ජීවත් වන වාසනාවන්තයෙක්මයි. එයා මේ මහ පොළවේ ජීවත් වන පින මෝරපු පින් පිරී ගිය කෙනෙක්මයි. එනිසා ඔබ බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා ගන්න මේ බුදු ගුණ හොඳට සිතේ දරා ගන්න භාග්‍යවතුන් වහන්සේ එදා ඒ ධර්ම පරයාය දේශනා කරමින් නැවතත් දේශනා කරනවා යතෝනං සමන්නේ සමානෝ එවං ජානාති මා ගැන නුවණින් විමසනකොට එයාට දැක ගන්න ලැබෙනවා දීඝරත්තං සමාපන්නෝ අයමායස්මා ීමං කුසලං ධම්මං නායමායස්මා ඉත්තර සමාපන්නෝ මේ බුදුරජාණන් වහන්සේ මේ කය වචනය සිත පිරිසුදු කරන වැඩ පිළිවෙලේ හික්මුනේ අද ඊයේ නෙමෙයි ಜಾති ಜಾති සසර පුරාවටම කලේ සිත පිරිසිදු කරමින් කය පිරිසිදු කරමින් වචනේ පිරිසිදු කරමින් ద్వාරත්‍රය පිරිසිදු කරමින් උතුම් ලෝතුරා බුද්ධ රාජ්‍ය සොයාගෙන වැඩම කිරීම බුදුරජාණන් වහන්සේ නැවතත් වදාරන්නේ කුමක්ද මහණෙනි නුඹලා එපමණකිනුත් සෑහීමකටපත් නොවි තවදුරටත් විමසන්න භාග්‍යවතුන් වහන්සේ ගැන නතාව භික්කවේ භික්ඛුනෝ ඉදේ කච්චේ ආදීනවා සංවිජ්ජන්ති යාවන ඤත්තද්ධාපන්නෝ හෝති යසම්පත්තෝ මහණෙනි මේ ලෝකේ ඇතමුන්ට ලාමක වූ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම ඇති වෙන්නේ නැහැ ප්‍රසිද්ධිය ඇති වෙනකම් ප්‍රසිද්ධිය කීර්ති නාමය ජනප්‍රිය භාවය ඇති වෙනකොට බොහෝ දෙනාගේ ජීවිතවල ලාමක වූ කාය කර්ම ලාමක වචී කර්ම මාන්නක්කාර අහංකාර හැඟීම් ඇති වෙනවා ප්‍රසිද්ධියටපත් වෙනකන් ඇතිවන්නේ නැහැ ප්‍රසිද්ධියටපත් වුණාට පස්සේ එබඳු ලාමක දේවල් බොහෝ සෙයින් මේ ලෝකෙ මිනිසුන්ට හට ගන්නවා ඒක සැබවින්ම සත්‍යක්මයි සාමාන්‍යයෙන් අප්‍රසිද්ධියේ අප්‍රකටව සිටිනකොට බොහෝ දෙනාට කෙලෙස් හටගන්නට අවස්ථාවක් නොවෙන්නට පුළුවන්. නමුත් ප්‍රකට වෙන්න වෙන්න ප්‍රසිද්ධ වෙන්න වෙන්න පිරිස් බලය ඇති වෙන්න ධන බලය ඇති වෙන්න වෙන්න ඔහුට කෙලෙස් ඇති වෙන්න පුළුවන් බොහෝ අකුසල් ඇති වෙන්න පුළුවන් එයයි මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මහණෙනි මේ ලෝකේ ඇතම් කෙනෙක් ප්‍රසිද්ධ වෙනකොට බොහෝ කෙලෙස් ඇති වෙනවා. අප්‍රසිද්ධියේ ඉන්නකොට ඇතිවන කෙලෙස් අඩු වෙනවා. මහණෙනි නුඹලා විමසලා බලන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතය. භාග්‍යවතුන් වහන්සේ ලෝක ප්‍රසිද්ධ මිනිස් ලොව දෙව්ලොව බඹලොව පමණක් නෙමේ අනන්ත සක්වල පැතිර ගිය කීර්ති නාමය ති උතුමන් වහන්සේ ඒ උතුමන් වහන්සේ ප්‍රසිද්ධයි ඒ උතුමන් වහන්සේගේ ගුණ යශෝරාභය දිගන්තයේ දෙවි මිනිසුන්ගේ හදවත්වල අද පවා රාම ප්‍රතිරාම දෙනවා ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ප්‍රසිද්ධිය නිසා පිරිස් බලය නිසා සිව්පස ලාභයන් නිසා ඇති වූ කෙලෙස් එහෙම තියෙනවද භාග්‍යවතුන් වහන්සේට දෙවියෝ බ්‍රහ්මයෝ මිනිස්සු අපමණ චීවර පිණ්ඩපාත සේනාපන ගිලම්පස මෙවුව පූජා කළා. මේවා පූජා කරද්දී ඒ පූජා ලැබීම මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ යම් වැරැද්දක් අඩුපාඩුවක් තියෙනවද කියලා නුඹලා නුවණින් විමසන්න. එහෙම විමසනකොට නුඹලාට දැක ගන්න ලැබෙනවා යත්තඥාපන්නෝ අයමායස්මා භික්ඛු යසම්පත්තෝ මේ තුන් ලොවක් දිනෝ බුදුරජාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ කීර්ති නාමයක් හිමි කරගෙනයි මේ මිහි මඩලි වැඩ ඉන්නේ. නාස ඉදේ කච්චය ආදීනවා සංවිජ්ජන්තීති. ඒ වුණත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ඒ ප්‍රසිද්ධිය නිසා හෝ ලාභ සත්කාර නිසා හෝ කිසිඳු අඩුපාඩුවක් නම් දැක ගන්න ලැබෙන්නේ නැහැ කිසිඳු වැරැද්දක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. එපමණකින්ද නතර නොවි මහණෙනි නුඹලා තවදුරටත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන විමසන්න. තතෝනම් උත්තරින් සමන්නේ සති. නැමත විමසද්දී නුඹලා බලන්න අභයෝපරතෝ අයමායස්මා නායමායස්මා භයෝපරතෝ වීතරාගත්තා කාමේන සේවති කයාරාගස්සාති නුඹලා විමසන්න ඒ බුදුරජාණන් වහන්සේ කාමයන් දුරු කරලා තියෙන්නේ කාමයන් ඇසුරු නොකර ඉන්නේ කාම රාගය ප්‍රහාණය වූ නිසාද එහෙම නැත්නම් ලෝකයෙන් නිന്ദා එයි ගැරවුම් ගැරහුම් එයි අපවාද එයි කියන බයෙන්ද එහෙම නැත්නම් මුළුමනින් මේ හදවත කෙලෙසුන් ප්‍රහාණය වීමෙන් අරහත් ඵල විමුක්තියට පත්වීම නිසා ඇතිවන පාරිශුද්ධිය නිසාද ඒ බුදුරජාණන් වහන්සේ කාමයන් සොයාගෙන යන්නේ නැත්තේ බලන්න විමසන්නට ශ්‍රාවකයන්ට ලබා දෙන නිදහස බුදුරජාණන් වහන්සේ ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ මේ කියන ධර්මවල ආස්වාදේ හොයාගෙන ගිහපු කෙනෙක් නෙමෙයි. ඒ උතුමන් වහන්සේ කාමයන්ගේ ආස්වාදයත් ආදීනමයත් නිස්සරණයත් අවබෝධ කරගෙන ඒ කාමයන් ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියන පරිඥාවන්ගෙන් අවබෝධ කරගෙන ප්‍රහාණය කරපු උතුමන් වහන්සේ ඒ උතුමන් වහන්සේ කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්නේ කාටවත් ඇති බිය නිසා හෝ ලෝකයෙන් අපවාදේ කියන ලැජ්ජාව නිසා නෙමෙයි. මෙන්න මේ කාරණේ නුවණින් විමසන ශ්‍රාවකයාට දැක ගන්න ලැබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ සම්බවින්ම විරාගී භාවයටපත් වූ නිසා, නික්ලේශී හදවතක් ඇති නිසාමයි කාමයන් හොයාගෙන යන්නේ නැත්තේ. ඒ හදවතේ කාම තණ්හාව, කාම රාගය යලි කිසිදාක හටගන්නේ නැහැ. පරිනිබ්බුතෝ සීති භූතෝ කෙලස් පරිනිර්වාණයෙන් පිරිනිවන් වැඩලා සිසිල් වූ හදමඩලක් බුදුරජාණන් වහන්සේට තියෙනවා කියලා දැක ගන්න ලැබෙනවා. තංචේ භික්කවේ භික්කුම් පරේ ඒවම් පුච්චෙය්‍යුම් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය දෙස නුවණින් බලා විමසන යම් භික්ෂුවක් ඉන්නවා. අන්නේ භික්ෂුවගෙන් කවුරු හරි කෙනෙක් අහනවා කේපනායස්මතෝ ආකාරා කේ අන්වයා යේනායස්මා එවං වදේති අභයෝපරතෝ අයමායස්මා නායමායස්මා භයෝපරතෝ වීතරාගත්තා කාමේන සේවති කයාරාගස්ස කවුරුහරි කෙනෙක්ගේ භික්ෂුවගෙන් අහනවා ඔබ බුදුරජාණන් වහන්සේ ගැන මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා කොහොමද බුදුරජාණන් වහන්සේ සැබවින්ම වීතරාගී කාමයන් පිළිබඳව ඡන්ද රාගය දුරු කළා කාම තණ්හාව ප්‍රහාණය කළා එනිසායි භාග්‍යවතුන් වහන්සේ කාමයන් හොයාගෙන යන්නේ නැත්තේ කියලා එහෙම නැත්නම් ලෝකයෙන් අපවාද උපවාදේ කියන බය නිසා නෙමෙයි තථාගතයන් වහන්සේ කාමයන් සොයා නොයන්නේ. කාමයන් සොයා නොයන්නේ හදවත නික්ලේශී. ඒ නික්ලේශී හදවතට කාමාස්වාදයෙන් පලක් වන්නේ නැහැ. කාමරාගයෙන් පලක් වන්නේ නැහැ. එනිසායි කාමයන් නොසොයන්නේ කියලා ඔබ ප්‍රකාශ කරන්නේ කොමන හේතුවකින්ද? ආන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ අසූ ප්‍රශ්නයට යම් භික්ෂුවක් පැහැදිලි පිළිතුරක් දෙනවා නම් මෙන්න මෙහෙමයි ඔහු ප්‍රකාශ කරන්නේ සම්මා ව්‍යාකරමානෝ භික්කවේ භික්ඛු එවං ව්‍යාකරෙය්‍ය තථාහි පන අයමායස්මා සංඝේවා විහරන්තෝ ඒකෝ වා විහරන්තෝ ඒ භාග්‍යවතුන් වහන්සේ ඇතැම් වෙලාවට මහා සංඝ රත්නේ විසුවිශාල සංඝ පිරිසක් පිරිවරාගෙන වැඩ ඉන්නවා ඇතැම් වෙලාවට ඈත වනාරණක සොඳුරු හුදකලාවක තනියම වැඩ ඉන්නවා. යේච තත්ථ සුගතා ඒ සංඝ පිරිස අතර ඇතම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගයේ ඒ විදිහටම ගමන් කරනවා. යේච තත්හ දුක්ගතා ඇතම් භික්ෂුවක් ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගයෙන් ඉවත් වෙලාත් ගමන් කරනවා. යේච තත්හ ඝනමනුසාසන්ති ඇතැම් භික්ෂූන් වහන්සේ නමක් ඉන්නවා බොහෝ පිරිස් පිරිවරාගෙන ධර්ම දේශනා කරමින් වැඩ ඉන්නවා යේච ඉදේ කච්චේ ආමිසේසු සම්දිස්සanti ඇතැම් භික්ෂූන් වහන්සේලා චීවර පින්ඩ පාද සේනාපන මේ ආමිසයන් හොයාගෙන ඒ වෙනුවෙන්ම කටයුතු කරනවා යේච ඉදේ කච්චේ ආමිසේන අනුපලිත්තා ඇතැම් ස්වාමින් වහන්සේලා එහෙම ආමිස ලාභයන් හොයාගෙන යන්නේ නැහැ මෙන්න මෙහෙම ඒ සංඝ පිරිසේ ස්වාමින් වහන්සේලා ඉන්නවා. එහෙම භික්ෂූන් වහන්සේලා දැක ගන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේට. එහෙම දැක ගන්න ලැබුණත් කවදාකවත් ඒ භාග්‍යවතුන් වහන්සේ අත්තුක්ඛංසන පරවම්බනයන් කරන්නේ නැහැ. ගේහසිත ප්‍රේමයෙන් යුතුව වැරදි කරන භික්ෂූන් වහන්සේලාට නිඳා කරන්නේ නැහැ. නාය මායස්මා තං තේන අවජානාත් අවඥාවෙන් ඒ දෙස බලලා අවඥාවෙන් වචන හසුරුවමින් අවඥාවෙන් නිඳා කරන්නේ නැහැ. මහා කරුණාවෙන් පෙරදී අඩුපාඩු පෙන්වා වදාරනවා. කිසිදාක ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ගේහසිත වශයෙන් උස්සාදනා පිනත්හි ගේහසිත වශයෙන් අපසාදනා පිනත්හි තරහෙන් හෝ ලෝභයෙන් හෝ එහෙම නැත්නම් කෙලෙස් සහිත මානසිකත්වයකින් කිසිඳු භික්ෂුවකට ගරහා කරන්නෙත් නැහැ. කිසිඳු භික්ෂුවක් අගය කරන්නෙත් නැහැ. ධර්ම නියාමයේ පිහිටලා ඒ භාග්‍යවතුන් වහන්සේ ඇගිය යුතු භික්ෂූන් අගයනවා නිග්‍රහ කළ යුතු භික්ෂූන්ට නිග්‍රහ කරනවා මහා අනුකම්පාවෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන නුවණින් විමසන භික්ෂුවකට මේ කරුණ දැක ගන්න ලැබෙනවා. මේ කාරණය දැක ගන්න ලැබෙන නිසාමයි බුදුරජාණන් වහන්සේ විතරාගී විත දෝෂේ විත මොහි කියන්නේ. එනිසාමයි තථාගතයන් වහන්සේ අකම්පිතයි කියලා කියන්නේ. මෙන්න මේ විදිහට යම් භික්ෂුවක් ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ ගැන මාදුටු බුදුරජාණන් වහන්සේ ඒකාන්තෙන් తాදී ගුණෙන් යුක්තයි මාදුටු බුදුරජාණන් වහන්සේ කාන්තෙන් අකම්පිතයි විරාගී එනිසාමයි මම බුදුරජාණන් වහන්සේ වීතරාගී කියලා ප්‍රකාශ කරන්න කියලා અભීතව කියන්න හැකියාව ඒ ශ්‍රාවක භික්ෂුවට ලැබෙනවා බුදුරජාණන් වහන්සේ දෙස බැලීමෙන් ඒ වගේම සිනි මෝ මඩලින්ම බුදුරජාණන් වහන්සේ වදාරනවා අභයෝපරතෝ හමස්මි නාහමස්මි භයෝපරතෝ වීතරාගත්තා කාමේන සේවාමි කයාරාගස්ස මම ලෝකානුවාද භය නිසා කාමයන්ගෙන් වෙන් වුණා නෙමෙයි. මම ලෝකයෙන් එන නිന്ദා ගැරහුම් වලට බයෙන් නෙමෙයි වැරදි නොකර ඉන්නේ. සැබවින්ම හදවත විරාගී, සැබවින්ම හදවත වීත දෝෂී වීත මෝහි. එනිසාමයි මට කාමයන්ගෙන් සුවයක් වමනා නොවන්නේ කියලා සිරි මුවමඩලින්ම અભීතව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කාරණිය මම මගේ කනින් අහලා තියෙනවා. එනිසයි මම ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේ විතරාගී කියලා යම් භික්ෂුවක් ප්‍රකාශ කරනවා නම් ආන්නේ භික්ෂුව සත්‍යක්මයි ප්‍රකාශ කරන්නේ. හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකේ හැමෝටම සම කරුණාව දක්වපු තුමන් වහන්සේ සම මුදිතාව සම මෛත්‍රිය යම් හදවතකද ඒ හදවත හිමිවන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වධකස්ස දේවදත්තස්ස චෝරස් සංගුලිමාලිනෝ ධනපාලේ රාහුලේච සම්මේසං සමකෝ මුනි බුදුරජාණන් වහන්සේට වෛර කරපු දේවදත්තට ඒ වගේම අවි අමෝරාගෙන දුවගෙන ආපු අඟුලිමාලට ධනපාල හස්ති රාජයාට රාහුල පුත්කුමාරයාට මේ හැම දිනාට සම කරුණාවක් දැක්වූ බුදුරජාණන් වහන්සේ තමයි ඔබේ මගේ අනධීවර ශාස්ත්‍රුන් වහන්සේ. එදා මේ ධර්ම පරියාය වදාරද්දී ඒ බුදුරජාණන් වහන්සේ නැවතත් වදාරෙනවා తత్ర භික්ඛවේ තථාගතෝ උත්තරින් පටිපුච්චිතම්බෝ මහණෙනි නුඹලාට අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේගේ සමීපයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන්ම මේ කාරණේ අහන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේගෙන්ම අසා දැනගන්නත් පුළුවන් කුමක්ද? ඊයේ සංකලිතා චක්ඛුසෝත විඤ්ඤය ධම්මා සංවිද්ධන්ති වාතේ තථාගතස නොවාති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ අපිරිසිදු වූ කාය කර්ම වචී කර්ම තියෙනවද කියලා නොබලා විමසන්න. එහෙම ඇහුවට පස්සේ මහණෙනි මම ප්‍රකාශ කරනවා යේ සංකලිත්තා චක්කුසෝත විඤ්ඤයා ධම්මා නතේ තථාගතස සංවිද්ධන්ති ඔය කියන අපිරිසිදු කාය කර්ම වචී කර්ම මගේ ජීවිතයේ නෑ කියලා અભීතව මහණෙනි මම ප්‍රකාශ කරනවා බලන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ මොනතරම් නිර්භය භාවයක් තිබුණද නැවතත් යම් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා "යේ වීති මිස්සා චක්ඛෝ සෝත විඤ්ඤයා ධම්මා සංවිජ්ජන්ති වාතේ තථාගතස්සනෝ වාති" බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ කුසල කුසල මිශ්‍ර වශයෙන් කාය කර්ම සිද්ධ වෙනවද කුසල කුසල මිශ්‍ර වශයෙන් වචේ කර්ම සිද්ධ වෙනවද? යහපත් වූ දයහපත් වූ ද කාය කර්ම යහපත් වූ දයහපත් වූ ද වචන බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සිද්ධ වෙනවද? කතා වෙනවද? භාග්‍යවතුන් වහන්සේ වදාරනවා "යේවි තිමිස්සා චක්‍රසෝත විඤ්ඤයා ධම්මා නතේ තථාගතස සංවිජ්ජಂತಿ" එබඳු හොඳ නරක මිශ්‍ර වූ කුසලා කුසල මිශ්‍ර වූ කාය කර්ම හෝ වචී කර්ම හෝ මනෝ කර්ම තථාගතයන් වහන්සේගේ ජීවිතයේ නැවතත් ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා යේ බෝධාතා චක්කුසෝත විඤ්ඤයා ධම්මා සංවිජ්ජන්ති තේ තථාගතස්ස ඊතා පිරිසිදු වූ ශ්‍රේෂ්ඨ වූ කාය කර්ම වේනම් වචී කර්ම වේනම් ඒවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ विद्यमान වෙනවද? තේ තථාගතස්ස ඒත පතෝ හමස්මි ඒත ගෝචරෝ නොවා තේන ධම්මයෝති යම් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පාරිශුද්ධ කාය කර්ම වචී කර්ම විමසනවා නම් ඔවුනට දැක ගන්න ලැබෙනවා පිරිසිදු වූ ආජීව අෂ්ටමක සීල ධර්මය මාර්ගය කොටගෙන ඒ භාග්‍යවතුන් වහන්සේ ಜಾති ಜಾතිත් පාරමී ධර්ම පුරපු හැටි මේ ජීවිතේත් ඒ පාරිශුද්ධ සීලයේ පිහිටලා ලොවක් සනහාලන හැටි මම පිරිසිදු සිල් ඇති කෙනෙක් පිරිසිදු සමාධියක් ඇති කෙනෙක් ප්‍රඥාවක් ඇති කෙනෙක් කියලා. එනිසා තණ්හා දෘෂ්ටිමාන ඇති කරගන්නේ නැතිව ලෝ සතුන්ට අමා ශාන්තිය ලබා දෙන හැටි ඒ ශ්‍රාවක භික්ෂුවට දැක ගන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන විමසනකොට නැවතත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි මේ විදිහට මේ ලෝක ලෝකේ යම් කිසි කෙනෙක් මා සමීපයට ඇවිල්ලා මගේ ජීවිතය ගැන විමසද්දී ඔහුට දැක ගන්න ලැබෙනවා මගේ ජීවිතයේ ඇති සැබෑ ස්වභාවය මගේ කය හැසිරෙන ආකාරය වචන කතා කරන ආකාරය සෑම ඉරියව්වක්ම දැක ගන්නට ලැබෙනවා. අන්න එහෙම දැක ගනිද්දී බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අංශු මාත්‍ර වරදක් කිසිම නුවණ තියෙන කෙනෙකුට දැක ගන්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ කිසිඳු අඩුපාඩුවක් පෙන්වා ගරහා කරන ලෝකේ කාටවත් බෑ. ඒ කාරණෙන් භාග්‍යවතුන් වහන්සේ සැබවින්ම ශ්‍රේෂ්ඨයි, සැබවින්ම અભීතයි, සැබවින්ම අකම්පිතයි. එවං වාදින් කෝ භික්කවේ සත්තාරං අරහති ශාවකෝ උපසංකමිතුම් මහණනි මේ වගේ ಗುಣ තියෙන මේ වගේ පිරිසුදු ජීවිතයක් ගත කරන මේ වගේ නිදහසක් ශ්‍රාවකයන්ට ලබා දෙන මෙතරම් විවෘත වූ විවර වූ ජීවිතයක් ඇති මෙතරම් ප්‍රභාස්වර ජීවිතයක් ඇති මේ තරමින් දිදුලන ජීවිතයක් එමි බුදුරජාණන් වහන්සේගේ සමීපයට යම් ශ්‍රාවකෙක් ධර්මයේ ශ්‍රවණය කරන්නට එනමනම් ඔහුගේ වාසනාවක්මයි ඒ ශ්‍රාවකයා ඒ බුදුරජාණන් වහන්සේ වෙත එළඹෙන්න සුදුසුයි. තස්ස සත්තා ධම්මං දේසේති එහෙම එළඹුණාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා. උත්තරුත්තරින් පනීත පනීතං කන්න සුක්ක සප්පටි භාගං කරුණෙන් කරුණ මතු කරමින් කාරණයෙන් කාරණේ දේශනා කරනවා. ඒ වගේම ප්‍රනීත ප්‍රනීත ධර්මපරයායන් එකින් එක ගලපමින් දේශනා කරනවා. මුල මැදට මැද අගට ගලපා ශ්‍රාවකයාට අවබෝධ ඥානය පහළ වනතුරු කුසලා කුසල ධර්ම මේවා මේවා කියලා පෙන්වා දෙමින් කුසලා කුසල ස්කන්ධයන් පෙන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා යත්හා යත්හා කෝ භික්ඛවේ භික්ඛුනෝ සත්හා ධම්මං දේසේති ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ යම් යම් ආකාරයකින් ශ්‍රාවක භික්ෂුවට ශ්‍රාවක සංඝරත්නයට ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කරනවා නම් තතහා තතහසෝ තස්මින් ධම්මේ අභිඤ්ඤාය ඒ ධර්මයේ නුවණින් ඇහුවොත් නුවණින් පිළිපැද්දොත් ඒ නුවණින් ඇසීම නුවණින් පිළිපැදීම තුළ ඉදේකච්ඡන් ධම්මං ධම්මේසු නිත්තං ගච්ඡති සත්තරි පසේදති ඒ ශ්‍රාවකයා පළමු කොට සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා සක්කාය දිට්ඨිය මුළුමනින්ම ප්‍රහාණය වෙනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන කිසිම සැකයක් ඇති වෙන්නේ නැහැ එහෙනම් ධර්මයේ ගැන හෝ සංඝරත්නය ගැන හෝ සීල මාර්ගය ගැන හෝ සැකයක් ඇතිවන්නේ නැහැ විචිකිච්ඡාව මුළුමනින්ම ප්‍රහාණය වෙලා ඔහුගේ හදවතේ වගේ බල්ලවත් පැහැදීමක් ඇති වෙනවා සම්මා සම්බුද්ධෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි ස්වාක්ඛාතෝ භගවතෝ ධම්මෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒකාන්තයෙන් ස්වාක්ඛාතයි සුපටිපන්නෝ සංඝෝ බුදුරජාණන් වහන්සේගේ මහා සංඝරත්නය ඒකාන්තයෙන් සුප්‍රතිපන්නයි කියන මෙන්න මේ බලවත් විශ්වාසය බලවත් පැහැදීම ඒ හදවතේ ඇති වෙනවා ඇතිවන්නේ කොහොමද? මේ ධර්මය අහලා ධර්මය අවබෝධ කර ගැනීමෙන් අනතුරුවමයි ඒ විශ්වාසය ඇතිවන්නේ. තංච භික්කවේ භික්කුන් පරේ ඒවම් පුච්චෙය්‍යුන්. එබඳු ධර්මාවබෝධයක් ලැබූ භික්ෂුවගෙන් කවුරු හරි කෙනෙක් අහනවා කේ පනායස්මතෝ ආකාරාකේ අන්මයා ඒනායස්මා එවං වදේති. ඇයි ඔබ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ? ඇයි ඔබ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි කියලා කියන්නේ? ඇයි ඔබ බුදුරජාණන් වහන්සේගේ මහා සංඝරත්නයේ සුපටිපන්නයි කියන්නේ? කුමන කරුණ නිසාද ඔබ එසේ කියන්නේ කියලා ඔහුගෙන් ඇහුවොත් ඔහු ප්‍රකාශ කරනවා ඉදාහං ආවසෝ යේන භගවා තේන උපසංකමින් ධම්ම සවනාය එවත්නි මම ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා බියසට බණපදයක් අහන්නට ගමන් කළා තස්ස මේ භගවා ධම්මං දේශේති බුදුරජාණන් වහන්සේ මට ප්‍රණීත වූ ශ්‍රේෂ්ඨ වූ සාන්ත වූ ධර්මයේ දේශනා කළා යථා යථා මේ ආවසෝ භගවා ධම්මං දේශේති බුදුරජාණන් වහන්සේ මුලින්දන් අග දක්වාම මේ ධර්මයේ දේශනා කරගෙන යද්දී තත්හා තතහං තස්මින් ධම්මේ අභිඤ්ඤාය ඒ ඒ ධර්ම කාරණා මට මනාව වැටහි ගියා ඉදේ කච්ඡන් ධම්මං ධම්මේසු නිට්ඨමගමං මම මේ ධර්මයේ සෝවාන් මාර්ගඥානෙන් සෝවාන් ඵලඥානෙන් අවබෝධ කරා සත්තරි පසීදින් සාස්ත්‍රෝන් වහන්සේ ගැන මට අපමණ පැහැදීමක් ඇතිවන්නේ නිසා සම්මා සම්බුද්ධ සුද්ධයි කියලා මම ප්‍රකාශ කරන්නේ. ඒ ශ්‍රී සද්ධර්මයේ ස්වාග්ඝාතයි කියලා මම ප්‍රකාශ කරන්නේ. මහා සංඝරත්නයේ සුපටිපන්නයි කියලා මම ප්‍රකාශ කරන්නේ. අන්න ඒ කාරණෙන් මෙන්න මෙහෙම ඒ භික්ෂුව ධර්මාවබෝධය ලැබූ ඒ භික්ෂුව අභීතව ප්‍රකාශ කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු ජීවිතය ගැන විමසපු භික්ෂුවට මොන තරම් ලාභයක් ලැබෙනවද? ඒ හදවතේ බුදු ගුණ සිහි වෙනවා. තථාගතයන් වහන්සේ ගැන සිත පහදිනවා. පහදුනාට පස්සේ වදාරණ ධර්මයේ ශ්‍රවණය කරන්න හිතෙනවා. ශ්‍රවණය කරනකොට සංසාරේ කරපු පින් තිබුණොත් ඒ ධර්මය අවබෝධ වෙනවා. මග ඵල නිවනින් සැනසෙනවා. ඒ හැම දෙයකටම මුල් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය නුවණින් විමසීම නොවේද? භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය නුවණින් විමසීමමයි ධර්මාවබෝධයේ මූලය වන්නේ. එනිසා බුදු ගුණය හොඳට සිහිපත් කරන්න. එක වාරයක් දෙවාරයක් නෙමෙයි සිය දහස් කෝටි ප්‍රකෝටි වාරයකුත් නෙමෙයි නිවනින් නිවි සැනසෙන මොහොත දක්වාම බුදු ගුණ සිහිපත් කරනවා නම් එයා ධර්ම මාර්ගයේ පියවරෙන් පියවරට ඉදිරියට යන කෙනෙක්. එනිසා අදවන් උතුම් පුන් පොහෝ දවසක මේ උතුම් ධර්ම පරයාය සිද්ධිය ඔබට වැටහෙනව නේද බුදුරජාණන් වහන්සේ මොන්න තරන්නම් නිදහසක් ශ්‍රාවකයන්ට ලබා දීපු ශාස්ත්‍රවරයෙක්ද ලෝකෙ මොන ශාස්ත්‍රවරයාටද කියන්න පුළුවන් මගේ ජීවිතේ මෙහෙම මෙහෙම මෙහෙම විමසා බලන්න කියලා එසේ කියන්නට පුළුවන් එකම ශාස්ත්‍රෝන් වහන්සේ අපසරණ ගිය අපගේ භාග්‍යවත් වූ අරහත් වූ ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේ යස්ස කස්සච භික්කවේ ඉමේහි ආකාරෙහි ඉමේහි පදේහි ඉමේහි ව්‍යංජනේහි තථාගතේ සද්ධා නිමිත්තා මහණෙනි මෙන්න මේ විදිහට මේ කාරණා වලින් යමෙකුට බුදුරජාණන් වහන්සේ ගැන බලවත් ශ්‍රද්ධාවක් පිහිටියානම් මූලජාතා ඒ ශ්‍රද්ධාව මුල් බැසගත් එකක් නම් පතිත්ථිතා ස්ථීරව පිහිටි එකක් නම් අයං උච්චති භික්කවේ ආකාරවති සද්ධා දස්සන මූලිකා දල්හා අන්නේ ශ්‍රද්ධාවට කියනවා ආකාරවතී ශ්‍රද්ධාව සෝවාන් මාර්ග ඥාන දර්ශනයේ නිසා පහළ වූ ශ්‍රද්ධාව කියලයි ඒ ශ්‍රද්ධාවට කියන්නේ මහණෙනි අසංහාරියා ඒ ශ්‍රද්ධාව සොලවන්න නම් තමනේනවා බ්‍රහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේන චිවා ලෝකස්මින් මේ ලෝකේ ශ්‍රමණේකට බ්‍රහ්මණේකට දෙවියෙකුට මාරේකට බ්‍රහ්මණේකට තබා කිසිවෙකුටත් හැකිවන්නේ නැහැ ඒ ශ්‍රද්ධාව සොලවන්න බලන්න බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවන ඒ ආකාරවති ශ්‍රද්ධාවේ බලය ඒවං කෝ භික්කවේ තථාගතේ සමන්නේසනා හෝති මහණනි මෙන්න මෙහෙම තථාගතයන් වහන්සේ ගැන යම් කෙනෙක් නුවණින් විමසොත් එයා ආර්ය ශ්‍රාවක භාවයටපත් වෙලයි හැම දුක් අවසන් කරන්නේ ඒවංච පන තථාගතෝ ධම්මතා සුසමන්නිට්ඨෝ හෝති බුදුරජාණන් වහන්සේ ගැන ඒ ශ්‍රාවකයා මනාව අවබෝධ කරගන්නවා මනාව ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා බුදුරජාණන් වහන්සේ මේ ධර්මපරයායේදා මහා සංඝරත්න ඉදිරියේ ශ්‍රී මුව මඩලින් දේශනා කළා මේ උතුම් ධර්මපරයාය හඳුන්වන්නේ බුද්ධ සීහනාද සූත්‍රය කියලයි මේ උතුම් සූත්‍ර දේශනාව හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ සිනිමුව මඩලින් වදාළ මේ බුද්ධ සීහනාද සූත්‍රය ඇසූ පින ඔබ සියලු දෙනාට බුද්ධානුස්සති භාවනාව දියුණු වීම පිණිසම හේතු වේවා කියලා අද මේ උතුම් පුන් පොහෝ දවසේ මම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා සිද්නෙත් අසපුවෙන් ඔබට මේ ධර්ම දාණය අද ලබා දුන්නේ බදුල්ල කැප්පෙටිපොළ පාර අංක 182කින් 4 නිවසේ පදිංචි SWL වතුකාර මහත්මයා ආර්.එම්. රෝහිණී රාජපක්ෂ මහත්මිය සහ WM බේබිනෝනා මෑණියන් එයත් බලාපොරොත්තු වෙනවා මෙම මාස 26 වන දින පන්දිනේ සමරන රෝහිණී රාජපක්ෂ මහත්මියට සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පතුකාර මහත්මයා සහ හිරුනි දිල්හාර දුවටත් ධනිත් පුතාටත් තෙරුවන්ගේ ආශිර්වාද ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව සිටින WM බේබිනෝනා මෑණියන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා බිබිලේ ගම ගම ගෙදර පදිංචිව සිටි ආර්.එම්. ප්‍රේමදාස පියාණන්ට SW පියදාස පියාණන්ට වයලට් රාජපක්ෂ මෑණියන් ඇතුළු පරම්පරාවේ මිය පරලොව ගිය හැම දිනාටම පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම චන්දන චන්ද්‍රිකා ඇතුළු පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්නත් නොවැම්බර් මාසයේ 27 වන දින උපන් දිනයේ සමරන සනිත් පුතා ඇතුළු ධර්මයේ ශ්‍රවණය කරපු ලක්ව දෙස්වාසී ලෝකවාසී හැම දිනාටම මේ උතුම් ධර්මයේ අවබෝධ වේවා කියන පිවිතුරු ප්‍රාර්ථනාව ඇතිව මේ උතුම් ධර්ම දානේ ඒයත් ලබා දෙන්නේ ඒයත් අංගේ නමින් මේ පරලවගිය සියලු දෙනාටම ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාගේ නමින් මේ පරලවගිය සියලු ඥාතීන්ද සියලු දෙවියෝද මේ උතුම් ධර්ම දානමේ පින ධර්ම ශ්‍රවණමේ පුණ්‍ය ධර්මයෝ අනුමෝදම් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැමදෙනාම සුවපත් වේවා ධර්මාවබෝධයෙන්ම සැනසෙත්වා සාධු සාධු සාධු ඉරිදා සිත්නිතසපුව ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කළේ සේත පූජා සජීවී වැඩසටහනක් ලෙසිනුයි අද ඔබට මේ වැඩසටහන සමීප කරවන්නේ ඉල්පුර පසළොස්වක පොහෝදා මේ පූර්ණ චන්ද්‍රයා හසේ බබලන මොහොතේ හිතේ දහම් ආලෝකය එකලු කරන්නට අපි මේ ධර්ම දේශනාවෙන් අනතුරුව සිදුවෙන ධර්ම සාකච්ඡාව වෙනුවට සුපුරුදු ලෙසම ශ්‍රේත පූජා වැඩසටහන තුලදී ඔබට සමීප කරවන ආශිර්වාද කිතිල් පහන් පෝචාව තවන බො වේලාවකින් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ හැරයුම ඔබට සිදු කරනවා අපත් සමග දිගින් දිගටම රැඳී සිටින්නට ගිතෙල් පහනක් දල්වා ආශිර්වාද පින්කමට සහ සම්බන්ධ වෙන්නට ඇරියුම් කරමින් පූජනීය වන්දනීය බලංගොඩ රාධේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි විරාමයක් ලබාගෙන ඉනිබ්බිති පූජනීය වන්දනීය ගණේ කන්දේ චන්දරතන ස්වාමීන් වහන්සේ සිදු කරන ආශිර්වාද ගිතෙල් පහන් පූජාව සමගින් ශ්‍රේත මනුෂ්‍යත්වයේ පිරී ගැහැණි සමාජයක් උදෙසා ශ්වේත පූජා ශ්වේත පූජා ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි අද උතුම් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දිනේදී අපි නෙතිෆම් රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහනේ රාත්‍රී ගිතෙල් මහා ආශිර්වාද පූජාව ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. සුවහසක් වූ ලෝවාසී සියලුම සදහැවතුන්ගේ ඒකායන ප්‍රාර්ථනාව වන්නේ මේ දිනවල ලොවටම බිහිතියක් ගෙන දී තිබෙන කොරෝනා වසංගතය හැකි ඉක්මනින් මේ ලොවෙන් තුරන් වේවායි කියන ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාවට නිරන්තරයෙන්ම තුනුරුවන්ගේ ආශිර්වාදය එක්කාසු කරන්න. ඒ වගේම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය එක්කාසු කරන්න. උතුම් වූ ශ්‍රී දනදා සමිඳුන් වහන්සේගේ ආශිර්වාදය එමෙන්ම රුවන්වැලි මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ ආශිර්වාදය උතුම් වූ ජයශ්‍රීමා බෝසමිඳුන් වහන්සේගේ ආශිර්වාදයේ එක්කාසු කරන්නත් නෙතෙෆම් රේඩියෝව නිරන්තරයෙන්ම කටයුතු සූදානම් කර ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් තියත් කරනු ලබනවා. ඒ අතර විවිධ පිරිත් සූත්‍ර දේශනාවන් දේශනා කරමින් අපි ඔබේ ජීවිතය සුරකින්නයි මේ සෑම පින්කමක්ම සංවිධානය කරන්නේ. එනිසා නෙතෙෆම් රේඩියෝවේ අපි ඔබට ආරාධනා කරන්න යෙදුනා අද ඉල්පුර 15ක පොහෝ දිනයේදී රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වමින් මුළු මහත් ලෝවාසී සියලුම සදහැවතුන් හට ආශිර්වාද කරමු මේ කොරෝනා වසංගත රෝගයෙන් මගේ ආදරණීය ලෝවාසී සියලුම සදහැවතුන් රැකෙන්න කියන සත් චේතනාවෙන් යුක්තව එනිසාවෙන් තමයි ඔබ නිවසේ සිට විහාරස්ථානවල සිට සුදු පීරිසයක්, ගිතෙල් පහනක්, පහන දල්වන්නට යමක් සූදානම් කරගෙන මේ ආකාරයෙන් දැන් මේ උතුම් වූ මහා ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වා ඒ අදිෂ්ඨානය මේ විශ්වයට එක්කාසු කරන්නට බලාපොරොත්තු වන්නේ. එනිසාවෙන් අපි ඔබට මතක් කරනවා විහාරස්ථානවල ඉන්න සියලු දෙනාටත් නිවෙස්වල ඉන්න සියලු දෙනාටත් දැන් ඔබ අත නැත්නම් ඔබ දෝත දරා තිබෙන ගිතෙල් පහන් සියල්ල දල්වා ගන්න. ඔබේ දෝතෙහි තිබෙන නැත්නම් ඔබගේ දෑතෙහි තිබෙන ගිතල් පහන් සියල්ල දල්වා ගන්න. දල්වාගෙන ඔබේ ආදරණීය දුව පුතා ඔබ ළඟටගෙන ඔබේ ආදරණීය අම්මා තාත්තා ඔබ ළඟින් හිඳුවාගෙන මේ ආශිර්වාද පූජාව පවත්වා අපි විශ්වයට ඔබේ වටිනා කියන ඒ උතුම් පණිවිඩය උතුම් ආශිර්වාදය විශ්ව ශක්තියක් බවට පත් කරන්නට එක්කාසු කරමු එනිසාවෙන් මේ දැල්වෙන පාන් ආලෝකයෙන් මුළු මහත් ලොව අන්ධකාරය දුරු කරන්නාසේ මේ මහත් වූ භයානක කොරෝනා වසංගත රෝගයෙන් මගේ ආදරණීය රටවැසියන් සියලු දෙනාත් ලෝවැසියන් සියලු දෙනාත් රැකදේවායි කියන ප්‍රාර්ථනාවෙන් අපි ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා ඊ타මාත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරන්නේ අලව්ව ශ්‍රී පුෂ්පාරාම විහාරාධිකාරී කාව්‍ය විශාරද කිවිපති පඬිත පූජපාද ගණේකන්දේ චන්දරතන ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු සාදු සාදු ශ්‍රේත පූජා ආශිර්වාද මහා ගිතිල් පහම් පූජාව හා ඒකාත්මික වන්නටයි ඔබ හැම දෙනාම සෝදානම් වන්නේ. නිත් නාලිකාවේ ඔස්සේ අපිව සවන් දෙන පූජනීය අපේ නායක හාමුදුරුව ප්‍රධාන මහා සංඝරුවණින් අවසරයි. මේ සවන් දෙන සදැහැති ශ්‍රාවක පින්තුනි හැමදාම පුර පොය දවස් රාත්‍රී ඔබටත් මුළු මහත් විශ්වයටත් ආශිර්වාද කරන නෙත්තිෆෙම් සේත පූජා ආශිර්වාද ගිතිල් මහා පහම් පූජාව ඇරඹෙන මේ මොහොතේ ඔබටත් මුළු මහත් විශ්වයටත් ආශිර්වාද පිණිස අපි මෙතෙන් සිට මේ මහා පූජාව හා ඒකාත්මික වෙමු හැමදෙනාම හඬ නගා සාදුනාදයක් පවත්වන්න සාදු සාදු සාදු කවුරුත් මා කිව්වහම හඬ නගා මෙහෙම කියන්න රාහතුන් පිරිවැරු මුනිදුන් තරුවාට දිලි සඳ විලසින් අහස් කොසී සමන් ගිරට කුසින් සමන් ගිරට සමින් වැඩමනා

සාදු සාදු අංගී රස බුදුන් වන් පොහෝදා ඔබ හැම දිනාටම ඒ අසිරිමත් ලෞතුරු භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත බුදු ගුණේ හදවතට දැනෙන මේ මොහොතේ බුදු පියාණන් වහන්සේ සතු අනන්ත බුද්ධ ඥාන සිහි කරමින් මේ අසිරිමත් බුද්ධ ඥාන වන්දනාව හා අපි ඒකාත්මික වෙමු තව වරක් හැමදෙනාම හඬ නගා සාදුනාද පවත්වන්න සාදු සාදු සාදු කවුරුත් මා කිව්වහම කියන්න දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදයේ ඥානං බුද්ධ ඥානං පටිපදාය ඥාන සංවිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසම්බිදේ ඥානං සම්බිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං 地呀。 عَفَاءً පොතේ දැල්වෙන මේ ගිතෙල් පහන භාග්‍යවත් මොනිඳුන්ගේ අනන්ත සම්මා සම්බුදු ගුණ සමුදායට පූජා කරමු පූජා වේවා අඳුර මෙකී එළිය සදනසේ මුළු මහත් විශ්ව ධාතුවම ආලෝක වේවා නිරෝගී සුවයෙන් අප රටත් මුල්ලොවත් සුවපත් වේවා අපා දෙපා බහුපා සිව්පා සියලු සතුන් නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා ඔබේ හිසේ සිට පාදාන්තය දක්වා පතුලේ සිට හිස දක්වා සියලු රෝග නිවාරණය වේවා බුදුහාමුදුරුවන්ගේ අනන්ත බුද්ධ ඥාන බලයෙන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසීති අනුවැන්ජන ලක්ෂණ ආනුභාව බලයෙන් සද්වරණ බුද්ධ රශ්මි මාලාවේ අනන්ත ගුණ බලයෙන් මිහිකත සනහෝ ශ්‍රී පාද පත්මේ අනන්ත ගුණ බලයෙන් මුළු මහත් විශ්ව ධාතුවම සනසමින් 45 වසත් මුළුල්ලේ දෙසූ හැම බණ පදයක්ම ස්පර්ශ කළ සුදු බුදු රැස් ධාරා විහිදවමින් මුළු මහත් ලෝම සනහාලු ඒ උතුම් දනදා වහන්සේලාගේ අනන්ත අප්‍රමාණ ආශිර්වාදයෙන් සියලු දෙනාටම යහපතක් වේවා සියලු දෙනාටම නිරෝගී සම්පත්තිය උදා වේවා. බුදුහාමුදුරුවන්ගේ අනන්ත බුදු ගුණ බලයෙන්, දහම් ගුණ බලයෙන්, සංඝ ගුණ බලයෙන් තුනුරුවන් සතෝ සෝවිසි අනන්ත මහ ගුණ බලයෙන් ඔබේ මව්වරු, පියවරු, ගුරුවරු, දරුවන් නෑ සිය මිතුරන් සියලු දෙනාම සුවපත් වේවා. ලෙඩ රෝග දුරු වේවා. කායික සුවය ලැබේවා. මානසික සුවය ලැබේවා. මේ උතුම් ගිතෙල් මහා පහම් පූජාව මගේ ජීවිතේ පුරාවටම මට නිරෝගී සම්පත්තිය පිණිසම හේතු වෙන මහා පූජාවක්ම වේවා වේවා වේවා සාදු සාදු සාදු කවුරුත් මෙහෙම කියන්න අරහං අම්බුදු ගුණ සීවේවා God गा තවත් බෝපත් පැන නැග මාසයේ රකවරණයි ඒ මාසය විදන සාදහම් කිරණයි උදේහවස සිත ලැබ ගන්නා දිරණයි මගේ මේ රටට රන් මැලිස රැකවරණයි දලඳා වහන්සේ අප රට රකින්නොමන සියලුම රෝග පීඩා සිඳ දාමනොමන යන සිහිපත් කරමි ඒ දලදා මුනිදු ගුණ දලදා සමිදු මාගේ හෙළබිම රකින්නු මනා පින්වතුනි ඔබ මේ සවන් දෙන්නේ නිත්‍ය ෆිම් නාලිකාවේ සීත පූජා වැඩසටහන් මාලාවේ ඌට ප්‍රාප්තිය අසිරිමත් ගිතෙල් මහා පහම් පූජාව හා සමගින් මේ උතුම් පොරපසළොස්වක් පොහෝදා ඔබ හැම දෙනාගේම ජීවිත සුවපත් වේවා යන අදහසින් භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ සිහිපත් කරමින් මේ ගිතෙල් පහන පූජා කළා බුදුහාමුදුරුවෝ මුළු මහත් ලෝකයේම ප්‍රඥාව ලෝකයෙන් ධර්මාව ලෝකේ කරා වැඩම කළ උත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේ යලි යලිත් මේ ප්‍රදීපා ලෝකයේ පිළිගනිත්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් දලදා හාමුදුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ශ්‍රී මහා බෝධි හාමුදුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් අටමස්ථාන සොළොස්මස්ථාන ආදී පූජනීය ස්ථානයන්හි අනන්ත ගුණ බලයෙන් මගේ රටවාසීන් ලක්වාසීන් ලෝවාසීන් සියලු දෙනාම අපා දෙපා සිව්පා බහුපා සියලු සත්වයන් උත්සවපත් කර දෙත්වා බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සදහෙවත් ඔබ හැම දිනාටම නිරෝගී සම්පත්තිය උදා වේවා බක්කුල මහරහතන් වහන්සේගේ අනන්ත අරහන්ත ගුණ බලයෙන් මුළු මහත් විශ්වයේම නිරෝගී සම්පන්න ලොවක් බවටම පත් වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබේ ඔය දෑතේ දැල්වෙන පහනත් අරගෙන ඔහොමම ඔබ ඉන්න තැනින් නැගිටලා දැන් ඔබට මේ ප්‍රාර්ථනා කරන සත්‍යක්‍රියා අදිෂ්ඨානය ජීවිතේ පුරාවටම හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ උතුම් අදිෂ්ඨානීය අවසානයේදී සාදුකාර ලබා දෙමින් ඔබ මේ මහා පහම් පූජාව යලිත් ඒකාත්මික වෙමු සාධෝ සාධෝ සාධෝ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ අනන්ත බුද්ධානුභාව බලයෙන් සියලු ලෝවැසි දනෝ සුවපත් වේවා ඒ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සත් ධර්ම රත්නයේ අනන්ත ගුණයෙන් මුළු මාත ලොවම සුවපත් වේවා බුදු රජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝයා වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් මුළු ලොව සුවපත් වේවා බුදුරජාණන් වහන්සේගේ තෙතිස් මහා පුරුෂ ලක්කන ආනුභාව බලයෙන් මුළු ලොව සුවපත් වේවා සත්වරණ බුද්ධ රශ්මි මාලාවේ අනන්ත ගුණ බලයෙන් මුළු ලොව සුවපත් වේවා මිහි කත සනා වැඩම කළ ඒ උතුම් ශ්‍රී පාද පත්මයේ අනන්ත ගුණ බලයෙන් මුළු ලොව සුවපත් වේවා බුදු රජාණන් වහන්සේගේ මහා කරුණා ගුණ බලයෙන් මුළු ලොව සුවපත් වේවා බුදු සසුන අරුත් කළ කහවත සෝබමාන කළ ඒ උතුම් බක් කුල මහරහතන් වහන්සේගේ අනන්ත අරහන්ත ගුණයෙන් මුළු ලොව සුවපත් වේවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අනන්ත අරහන්ත ගුණයෙන්ද මොක්ගල්ලාන මහරහතන් වහන්සේගේ අනන්ත අරහන්ත ගුණ බලයෙන්ද ආනන්ද මහරහතන් වහන්සේගේ අනන්ත අරහන්ත සංග ගුණ බලයෙන්ද රාහුල මහරහතන් වහන්සේගේ අනන්ත අරහන්ත ගුණ බලයෙන්ද සීවලී මහරහතන් වහන්සේගේ අනන්ත අරහන්ත ගුණ බලයෙන්ද කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ අනන්ත අරහන්ත ගුණ බලයෙන්ද අංගුලිමාල මහරහතන් වහන්සේගේ අනන්ත අරහන්ත ගුණ බලයෙන්ද වප්ප මහරහතන් වහන්සේගේ අනන්ත අරහන්ත ගුණ බලයෙන්ද මහානාම මහරහතන් වහන්සේගේ අනන්ත අරහන්ත ගුණ බලයෙන්ද අසූ මහා ශ්‍රාවක රහතන් වහන්සේලාගේ අනන්ත අරහන්ත ගුණ බලයෙන්ද කෝටි ලක්ෂයක් ආරයින් වහන්සේලාගේ අනන්ත ආෂ්ඨාර පුද්ගල ගුණ බල මහිමයෙන් ඔබේ හිසේ සිට පතුල දක්වා පතුලේ සිට හිස දක්වා ඇති සියලු රෝග සියලු පන්දව දුක්ඛ දෝමනස්සයන් සුවපත් වේවා නිදුක් වේවා නිරෝග වේවා මේ උතුම් ගිතෙල් ප්‍රදීපාලෝක පූජා වේ අනන්ත මහානුභාව බලයෙන් සියලු දන අද නිවී ශන සේවා පින්තුනි අපි මේ උතුම් ඉල් පුර පසළොස්වක් පොහෝදා ආශිර්වාද ගිතෙල් මහා පහම් පෝජාව හා සමගින් මෙතෙක් වෙලා ඒකාත්මික වුණේ මේ උතුම් පෝජාව සවන් දුන් බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා ඇති සියලු දෙවි බඹුන් සාදු සිතින් අපි කළ මේ මහා පින අනුමෝදන් වේවා. සියලු දෙවිවරු පින් ලබන අතරේ අපි කළ මේ උදාර පින් මව්වරු, පියවරු, ගුරුවරු, යතිවරු, හිමිවරු සියලු දෙනාම අනුමෝදන් වේවා. අපි කළ මහා පිනෙන් පුංචි දරුවන්ගේ ඉඳලා වැඩිහිටියා දක්වා හැම දෙනාගේම සිත් සුවපත් වේවා. කය සුවපත් වේවා. ඔබ හැම දෙනාටම නිරෝගී සම්පන්නිය ලැබේවා යන්නයි අපේ ප්‍රාර්ථනාව. කොරෝනා ව්‍යසනයේ මුළු රටමත් ලෝකෙමත් වෙලාගෙන ඉන්න වෙලාවේදී අපි මේ සිදු කළ ගිතෙල් මහා පහම් පෝජාවේ ආශිර්වාද බලයෙන් ඊටමත් ඉක්මනින් මේ සියලු රෝග පීඩා දුරු වෙලා මේ වසංගත දුරු වෙලා රටත් ලොවත් නිරෝගී සම්පන්න රටක් ලොවක් බවට පත් වේවා කියලා අපි සාදු කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු මේ උතුම් ආශිර්වාදයේ නැවතත් ඔබ හැම දිනාටම සිහිපත් කරන ගමන් net fm නාලිකාවේ සභාපතිතුමා ප්‍රධාන විධායක නිලධාරීතුමන් ප්‍රදාන කරගත්ත පුණ්‍යවන්ත කාර්ය මණ්ඩලයටත් net ශ්‍රාවක මහා සංඝයා වහන්සේටත් net ශ්‍රාවක සදේවත් හැම දිනාටමත් මේ උදාර පින් අනුමෝදන් වේවා සමහර වෙලාවට මේ උදාර පූජාව සවන් දුන්නේ ඔබ නිවසේ සිට වෙන්න පුළුවන් විහාරස්ථානයක ඉඳලා වෙන්න පුළුවන් වාහනයක ගමන් කරන ගමන් වෙන්න පුළුවන්. ඔබ කොතන කොයි ස්ථානයක ඉඳ හෝ මේ මහා පූජාවට සවන් දුන්නා නම් මේ පූජාවේ පැවැත්වූ අනන්ත බුදු ගුණ ගැන ඔබ සිතෝ සිතුවිල්ලක් පාසා අනන්ත බුදු ගුණ ගැන ඔබ කිව් වචනයක් පාසා අනන්ත බුදු ගුණ ගැන සිතමින් ගත් හැම හුස්ම රැල්ලක් පාසා අනන්ත බුදු ගුණ ගැන හිතමින් යන පියවරක් පාසා ඔබ හැම දිනාටම මේ පින් ආශිර්වාද වේවා සෙත් වේවා සුවපත් වේවා මේ උතුම් පොය දවසේ ඔබට කළ මේ උදාාර ආශිර්වාදය ඔබේ ආදරණීය අම්මා සුවපත් වේවා තාත්තා සුවපත් වේවා සහෝදර සහෝදරයන් ස්වාමියා භාර්යාව දුව පුතා නිදුක් වේවා නිරෝගී වේවා සියලු දෙනාම ශාන්තියට යහපතටපත් වේවා හතුරෝද මිතුරෝද හිතවන්තයෝද අහිතවන්තයෝද ළඟ ඇත්තෝද දුර ඇත්තෝද සියලු දෙනාම මේ පින් අනුමෝදන් වේවා ඔබත් මමත් එක්කාසු වී කළ මේ උතුම් පූජාවෙන් ධර්මාවබෝධයේ පිණසම මේ මහා පින පාරමිතාවක් සේ උපකාර වේවා වේවා වේවා කියලා අපි ආශිර්වාද කරමු සුගත හිමිනාමය වී ලොව කුසුම් දාමය දුරව බල කාමය උදා වේවා ලෝක සාමය උදා වේ ಸಾಧು ಸಾಧು උතුම් වූ ඉල්පුර පසළොස්වක පෝදා නෙතෙෆම් රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහනේ රාත්‍රී 8ට ඔබ සෑම පුර පසළොස්වක පොහෝ දිනයකම සවන් දෙන එක්කාසුවන ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාවයි අද මේ උතුම් පොහෝ දිනයේදීත් මේ ආකාරයෙන් නිමාවට පත්වන්නේ මේ ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු පූජ්‍යපාද ගණේකන්දේ චන්දරතන ස්වාමීන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වා නිදුක් නිරෝගී සුව චිරජීවනයේ හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමු ඒ වගේම සදහවතුනි අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන්නට ඕනේ ආශිර්වාද කරන්නට ඕනේ අද මේ ඉල්පුර පසළොස්වක පෝදා නිත ෆිල්ම් රේඩියෝවේ ශ්‍රේත පූජා වැඩසටහන සඳහා උදෑසන සිට මේ මොහොත දක්වා විවිධ ආගමික වැඩසටහන් පවත්වන්නට ධර්ම දේශනා ධර්ම සාකච්ඡා භාවනා ආශිර්වාද බෝධි පූජා සම්බුද්ධ වන්දනා ඇතුළු එවැගේම මේ ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව සඳහාත් වැඩමවන්නට යෙදුණු සියලු මහා සංඝරත්නයට අපි නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් වැඩසටහන සෑම පුරපසළොස්වක පොහෝ දිනයකම ඔබට සමීප කරන්නට නිරන්තරයෙන්ම අපිට අවවාද අනුශාසනා එක්කාසු කරන net fm රේඩියෝවේ ගරු සභාපතිතුමා ප්‍රධාන විධායක නිලධාරීතුමා ඇතුළු අපගේ කලමනාකාරීත්වයටත් නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරන අතර net fm සමස්ත කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරන කරනවා. අපි දන්නවා සෑමපුර පසළොස්වක පොහෝ දිනයක වගේම මේ ඉල්පුර පසළොස්වක පොහෝ දිනයේත් ඔබ net fm රේඩියෝව සමගින් එක්කාසෝ සිටියා. ඒ නිසා ලොව කොහේ කොතනක කුමන ස්ථානයක හෝ සිට ඔබ එක්කාසුව සිටියා නම් මේ ඉල්පුර පසළොස්වක පොහෝ දිනයේ ඔබ හැදූ වැඩූ දෙමාපියන් වගේම ඔබට උගන්වන ලද ගුරුවරුන්ටත් මේ පින්පෙත් අපි අනුමෝදන් කරමු. ඒ නිසාවෙන් ඔබ හැදූ වැඩූ දෙමාපියන් සෝපත් වේවා. ඔබට නැනස පහදා දුන්න ගුරුවරුන් සෝපත් වේවා. එමෙන්ම මේ දිනවල ලොවට බිහිතියක් ගෙන දී තිබෙන කොරෝනා වසංගත රෝගය මුළු මහත් ලොවින්ම තුරන් වී මගේ ආදරණීය රටවැසියන් සුරකේවා මගේ ආදරණීය ලෝවැසියන් සුරකේවායි කියා අපි මේ විශ්වයට මහා ශක්තිය ආශිර්වාදේ කාසු කරමු සමුගන්නයි සූදානම් වන්නේ සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනාව පෝය සඳේ සඳ කිරණින් හැම සිතක්ම නිවි පහන් වේවා උදා වෙන සෑම මොහොතකම ඔබේ හදවතට මනුෂ්‍යත්වයේ උතුම් සිතුවිලි ජනිත වේවා ඒ ප්‍රාර්ථනාවත් සමගින් ඔබත් සමගින් උදෑසන සිට මේ දහම් රසය බෙදා හදා ගන්නට එක්කාසු මම ඔබේ හිතවත් ලබදි මාධ්‍ය හිතමිතුරු දර්ශන බණ්ඩාර වැඩසටහන